ඔව් විශාකා මහත්මිය තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි ඔව් අනේ ඔබ වහන්සේ ඉතාම ලස්සන දේශනාවක් අදත් කළා බොහොම පිං එතකොට අරුණ මනතුංග මහත්තයා අහපු ප්‍රශ්නේ අහනකොට මට මෙහිම කල්පනාවක් ඇති වුණා දැන් ඉන්ද්‍රිය භාවනාවෙන් අපිට ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා අර අවිද්‍යාවම නැති කළා මේ දැන් අර අපි එතන කතා කරුනේ තණ්හාව නැති වෙන විදියක්නේ. එතකොට තණ්හාවත් ඇති වෙන්නේ අවිද්‍යාව නිසා අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ විදිහට අපිට පුරුදු කරන්න පුළුවන් නම් එතකොට එතන තණ්හා කරන්නවත් මම මෙහි ඉන්නවා අරගලෝ අරහි ඉන්නවා කියලාවත් ගන්න දෙයක් එතන ස්වභාව தත්ත්වය මේ தත්ත්වය වැඩිපුර අවබෝධ වෙනව නේද ස්වාමීන් වහන්සේ ගැන පොඩ්ඩක් විස්තරයක් කරන්න පුළුවන් නම් එතකොට දැන් අපි ඔතනදි තේරුම් ගන්නට ඕන මුල් ප්‍රශ්නේදී මූලික වශයෙන් අපට අවිද්‍යාව තමයි දුරු කළ යුත්තේ. තණ්හාව දුරු වෙන්නේ නැහැ අවිද්‍යාව දුරු නොවේ. හැබැයි අවිද්‍යාව දුරු කළ යුතු වුණාට ඒ අවිද්‍යාව දුරු කරන්න නම් අපි අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය නොයටහෙන බව. ඒ නිසා අපි අනිවාර්යෙන් චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න උත්සාහ කරන්න. චතුරාර්ය සත්‍ය ගැන වටහා ගනිද්දී දුක්ඛ සත්‍ය දුක කියලා කියන්නේ මොකක්ද? ඒතර මේ හේතුප්‍රත්‍යයෙන් හටගන්නා සියලු ධර්මයන් වහා බිඳියන් නිසා ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන නිසා ඒන් දැවෙන නිසා මේක දුක්ඛයක් කියන එක හරියට Tamanට වැටහුනොත් ඒතනත්තාට එතනින් එහාට ඒ පිළිබඳව තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ අපිට අඩුම තරමින් දුක්ඛ සත්‍ය කියන එක හරියට වටහා ගන්න බැරිකම නිසා තමයි ප්‍රධාන වශයෙන් තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා එතන අපි දුරු කරගන්න උත්සාහ කරන්න ඕන. නමුත් ඒක ඒ මට්ටමට වැඩෙන තාක්කල් ඒ මට්ටමට අඩුම වශයෙන් වැඩෙන්නේ සෝවාන් මාර්ග ඥානය තහවුරු වෙද්දි තමයි අපිට යම් ප්‍රමාණයකට හරි ඒ අවිද්‍යාව දුරු වෙන தත්වයට අපි යම් ස්ථාවර මට්ටමකට එන්නේ. එතකන් අපිට අවිද්‍යාව දුරු වෙලා හොඳට ප්‍රඥාව මත වෙන අවස්ථා තියෙනවා. ආයේ ඔක්කොම යට වෙලා ආය ආපහු අවිද්‍යාව මතුවෙලා තෘෂ්ණාව මතුවෙන අවස්ථා තියෙනවා. ඒක ඉතින් උස් පහත් වෙනවා.